අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. හොඳයි. මේ දවස්වල අපි පංචශීලයේ පිළිබඳව සාකච්ඡාවට භාජනය කරමින් පවතිනවා. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන සික්ඛාපදය අපි සාකච්ඡාවට භාජනය කළා. ඒ තුලින් අපි ලබාපු මිනිසත් භවය තුල ප්‍රාණඝාත නොකලයි කියා අපට ප්‍රකාශ කරන්නට පුළුවන් කමක් තිබුණේ හේතුව සෑම මොහොතක් ගානේ යම්කිසි ප්‍රාණයකට අපෙන් හිංසාවක් පීඩනයක් වෙනවා අපේ සිතිවිලි වලින් ප්‍රාණවලට අකටයුතු වෙන බවත් වචන වලින් ප්‍රාණවලට අකටයුතු වෙන බවත් අපේ ක්‍රියාව නිසා নানা ප්‍රකාර සත්‍යයන් දුකටපත් වෙන බවත් අපි සාකච්ඡා කළා. පංචශීලයේ දෙවැනි සාකච්ඡාව තමයි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මේ සොරකම කියන එක අපට নানা ප්‍රකාර කරුණු වලින් පිළිඹු වන්නා වූ විශාල ගැඹුරු ධර්මතාවයක්. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සූත්‍ර පිටකයේ තිබුණාට මේක ප්‍රඥාවෙන් විග්‍රහ කරලා බලනකොට මේ අදින්නාදානා වේරමණී කියන සික්ඛපදය බණවාර 121කින් විග්‍රහ කරන්න පුළුවන් තරම් විශාල ගැඹුරු ධර්මතාවයක්. මට්ටම් 121කින් මේ අදින්නාදානය බිඳෙනවා. මේක කිසිම කෙනෙකුට රකින්න බැරි ශික්ෂාපදයක්. අපට කරන්න පුළුවන්කම තියෙන්නේ මේ අදින්නාදානය කියන සික්ඛාපදය සමාදි කරවන එක එහෙනම් විරමණය කරන්න විතරයි අපට පුළුවන් මේක ආරක්ෂා කරන්න බෑ ආරක්ෂා කෙරුවාමත් මේක කැඩෙනවා එහෙනම් මේ අදින්නා දාණය අපි මට්ටම් කීපයකින් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා පළවෙනි අදියර තමයි පඨවි මට්ටමේ අදින්නා දාණය මොකද්ද මේ අදින්නාදානේ කියලා කියන්නේ කියලා බැලුවාම අපට පෑදිලිව තේරුම් ගන්න පුළුවන් කාරණාවක් තමයි නුදුන්න දාණය ගැනීම තමයි අදින්නා දාණය. අපට පූජා වෙලා නැත්තම් කැප වෙලා නැත්තම් තවත් කෙනෙක් අපට පිළිගන්නුවේ නැත්තම් ඒ සෑම දෙයක්ම නුදුන්න දානයක් බවට තමයි සඳහන් වෙන්නේ. මේ දානය තුල විශේෂ කාරණාවක් තමයි බෙදෙන ගමනොත් අකමැත්තෙන් බෙදනවා. දැන් අපි කියමු අපේ පාත්‍රයට දාන ටිකක් කට්ටිය බෙදාගෙන යන ගමන් සමහර අය ඉන්නවා ඒගොල්ලන්ගේ ඇඳිවලට දාණය එන්නේ නැහැ. අර ගම් ගාලා ඇලවිලා වාගේ ඒ තමන්ගේ ඇඳෙන් ගන්නකොට ඒ ඇඳ පිරෙන්න තමන්ගේ සිත පිරෙන්න ඒ දාණය පිළිගන්නන ඒ විඥාණයට සන්තෝෂය ඇති වෙන මට්ටමට ඒ ඇන්දට දාණය එන්නේ නැහැ. එතකොට අපි මොකද කරන්නේ? අතින් වාන්නේ නැ වලක ගන්න තව දාපුවාදෙන්. එයාගේ මාන්නේ කැඩෙන්න තව දාපුවාදෙන්. තව ටිකක් දාපුවාදෙන් විඩාවටපත් වෙච්ච අදින්. එතකොටවත් පාඩම ඉගෙන ගන්න නැතයි කියලා අතවාන්න නැතුව ඉන්නවා. මේ අවස්ථාවේදී යාට කමඨාන දුන්නද එයාගේ සිත හැදුවද ඒ කියලා බලනකොට අපි හොරකමක් කරලා එයා කැමති නෑ දෙන්න. කැමති නැත්තම් එයා කැමැත්ත කොච්චරද තියෙන්නේ ඒ ටික පිළි අරගෙන ඉතියාම අපේ සික්ඛාපදය ආරක්ෂා වෙනවා. අපි මොකද කරන්නේ? එයාව අදන්න ඕනේ, එයාට පාඩම් උගන්වන්න ඕනේ කියලා අකමැත්තෙන් බෙදද්දිත් ආක බලාගෙන ඉන්නවා. තව බෙදලා මූණ දිහා බලනකොටත් අපි ආක බලාගෙන ඉන්නවා. එයාට අරියට තරහාගෙන් වේදනාවෙන් අකමැත්තෙන් බෙදනවා ඒ කියන්නේ අකමැත්තෙන් දෙන දාණය අදින්නා දාණය. එහෙනම් අපේ ජීවිතවල මේ පිළිගන්නා වූ දාණය තුලින් පාත්‍රයට පූජා වෙන දාණය තුලින් අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කැඩෙන අවස්ථා අනන්තයි අප්‍රමාණයි මේක පටවි මට්ටමේ බොහොම සරල තැනක්. එයා උයාගෙන ඇවිල්ලා තියන්නේ සංගයා උදෙසා එයාගේ අතේ ඇඳ තියෙන්නේ සංඝයාට බෙදීම පිණිස අතේ තියෙන ව්‍යංජන බට්ටික සංඝයා වෙනුවෙන්මයි තියානින්නේ. එහෙනම් මෙතන ඇවතක් වෙන්න බෑ. ඒත් ඇවත් වෙනවා නම් එහෙනම් මේක මොනතරම් පරිස්සමෙන් ආරක්ෂා කරන්න ඕනේ ශික්ෂාපදයක්ද? එහෙනම් මේ අදින්නා දාණය කියලා කියන නොදුන්න දාණය ගැනීම කියලා බලනකොට ඊළඟට අපි මේ මාපොළවට සම්බන්ධයෙන් බලනවා මොකද්ද මට නුදුන්න දාණය කියලා බලනකොට මාජනයාගේ ප්‍රයෝජනය සඳහා පොදු ස්ථාන පූජනීය ස්ථාන එහෙම නැත්නම් සාමාන්‍යයෙන් හැමෝටම පරිහරණය සඳහා ස්ථාන වෙන් කරලා තිබෙනවා නම් ඒ වගේ ස්ථාන ඇරුණාම වෙන කිසිම තැනකට අපට ඇතුල් වෙන්න බෑ ඇතුල් වුණොත් අදින්නාදානය ඇයි යම්කිසි කෙනෙකුගේ නමට ඔප්පුවකින් පැවරිලා තියෙනවනම් අයිතිය පැවරිලා තියෙනවනම් ඒ අයිතිය තව කෙනෙකුගේ නමට තියෙනකොට අවසරයකින් නැතුව පය තිබ්බාම මාගේ මේ කය මේ මිහි මත රඳවලා තියන්නේ තවත් කෙනෙකුගේ දේපල මත අන්න ඒ දේපල බුද්ධි විඳයි කියන වරදට අපි අවු වෙනවා එහෙනම් තව කෙනෙකුගේ භූමියට ඇතුල් වෙන්න බෑ. භාග්‍යතුන් වහන්සේ ශික්ෂාපදයෙන් දේශනා කරනවා පිණ්ඩපාත යනකොට අනුන්ගේ වතු වලට ඇතුල් වෙන්න බෑ. ඉඩම් වලට ඇතුල් වෙන්න බෑ. ගේට්ටුවෙන් ඇතුල් වෙන්න බෑ. දොරෙන් ඇතුල් වෙන්න බෑ. එහෙනම් එතන ඔරකමක් වෙනවා. අනුන්ගේ ඉඩම් මැද්දෙන් අපට යන්න බෑ. ඒකට අවසරයක් නැහැ. හේතුව ඒකත් එක්කම තවත් කට්ටිය යන්න පටන් ගත්තාම එතනින් පාර හැදෙනවා. වැවට පාර වෙනම තියෙනවා මෙතනින් කෙටි පාරකුත් ඇදිලා දැන් මේ පාර වාන්න බෑ මිනිස්සු බයිනවා මොකද්ද මමදා මිනිස්සු යන පොදු පාරකට වැටක් ගාලා තින්නේ කියලා බයිනවා හැබැයි ඔප්පුව තියෙන බව අපි විතරයි දන්නේ එහෙනම් අපට අවසර නැහැ තවත් කෙනෙකුගේ භූමිය මැද්දෙන් ගමන් කරන්න තමන්ගේ අවසරයක් නැතුව තවත් කෙනෙකුගේ වත්ත මිදුලට ඇතුල් වෙන්න තවත් කෙනෙකුගේ ගාක සෙවණවත් අපට ගන්න අවසර ඒ ගහ තියෙන්නේ තවත් කෙනෙකුගේ භූමියේ නම්. තපස්වරේ ගලක් මත වාඩි වෙලා ඉන්නවා අවුවේ ඉන්න බෑ අරි රස්නේ. මිනිස්සෙක් ඇවිල්ලා කියනවා අර වත්තේ ගොඩාක් ගස් තියෙනවනේ ඇයි ඒ ගහකට වෙලා ඉන්න බැරි. එතකොට ඒ තාපසයා කියනවා ඒ වත්තේ ගස් තියෙන එක ඇත්ත. හැබැයි ඒකට අයිතිය කියන මිනිසියෙකුත් ඉන්නවා. ඒ මිනිස්යාගේ අවසරය නැතුව මං ඒ ගායට ගින් හිටියාම මිනිස්සු එන්න යන්න පටන් ගන්නවා. ධර්මයේ ආණ්ඩ පටන් ගන්නවා. එතන විශාල වශයෙන් පිරිස් එකතු වෙන්න පටන් ගන්නවා. කවදාරි දවසක එයාගේ වත්තේ අයිතියට අත්තරින්න වෙනවා. නැත්නම් එයා මාව එලවලා විශාල පාපයක් කරගන්නවා. එහෙනම් අනුන්ගේ ගාක එවණක් ගත්තාම ඒකේ අයිතිය තව කෙනෙකුට තියෙන නිසා අදින්නා දාණය හැබැයි අපි දන්නවා අනුන්ගේ ගාක gediyak කැඩුවත් නම් හොරකමක් කියලා. ඇයි ඒක අපට පුරුදු කරලා තිනවා ඒ මිනිසයා තවාං කරලා ගොඩාක් මාන්සි වෙලා අදලා ඒ පළදාව කැඩුවොත් ඒකට හොරකම කියන නම අපි බාර ගන්නවා. හැබැයි ඒකෙන් එන සෙවන අපි ඒකට හොරකමක් කියලා කියන්නේ හැබැයි ඒකත් හොරකමක්මයි ඒකත් ඒ ගහෙන් ලැබෙන ප්‍රයෝජනයක්මයි කොළ ටිකක් ඇදුවාම අපි කියන මැල්ලුමට කොළ ටිකක් ඇදුවා ඒක වරදක් නෑ කියලා. ගෙඩි කැඩුවත් කොළ කැඩුවත් දෙකම ඔරකමක්මයි. එහෙනම් අපේ ජීවිතය තුළ මේ අදින්නාදානය කියන මේ සික්ඛාපදය පටවි මට්ටමින් බලනකොට අපට ගොඩාක් ගැඹුරින් තේරෙන එක කාරණාවක් තමයි මේ ලෝකේ සෑම තපරයක් ගානේ ඔරකමක් වෙනවා. දැන් බලන්න අපි බණ මඩුවට ඇවිල්ලා මේක මගේ තන මේක මගේ තන කියලා කල්ැතු අපි මේ ඔක්කොම අල්ලා ගන්නවා. අල්ලාගෙන ඒ වලට ඉමිකම් කියනකොට බණ මඩුව කියන්නේ මොකද්ද? පූජනීය ස්ථානයක් පොදු දේපලක්. එහෙනම් මේකේ පොදු දේපල අපි අල්ලා ගත්තාම ඒක ඔරකමක් නෙමෙයිද? පන්සල් භූමිය ආක්‍රමණය කෙරුවත් මේක මගේ තන කියලා ඒක හැමදාම අල්ලාගෙන හිටියත් දෙකම එකයි. එහෙනම් අපට ඕනේ ಗುಣධර්ම වඩන්න, සිල් සමාදන් වෙන්න. පොයේ දවසේ අපට පන්සල් භූමියේ නතර වෙලා ඉන්න එක කොතන හිටියත් මොකද? මේක මගේ තැන මෙතන තව මං ඉන්නේ කියලා හැමදාම කල්ලාගෙන ඉන්නවා වෙන කාටවත් ඒ තැන දෙන්නේ නැහැ. එහෙම අලුතෙන් එන කෙනෙකුට එහෙම අපි ඉඩ ප්‍රස්තාවක් දෙන්නේ නැත්නම් හැමෝම තැන් අල්ලාගෙන ඉන්නකොට එයාට ඉන්න තැනක් නැත්නම් එයා පන්සල අත්තරින කැරෙන්න එයාට වෙන කරන්න දෙයක් නැහැ. අලුතෙන් කණවිට වල අලුතෙන් වනමඩු අද අදන්නත් බෑ. ඉන්න කට්ටිය Tamange මාන්නය අත්තරින්නෙත් නැහැ. ඒ මිනිස්සු වෙනම පන්සලක් අදාගෙන යනවා ඇරෙන්න වෙන පියවරක් නැහැ ඒකට. එහෙනම් සිල්ගත් අපි ළඟත් අදින්නාදානේ වෙනවා පූජනීය වස්තු අපට පවරලා නැහැ. ඒවා අපට බාර දීලා නැහැ. නමුත් මේක මගේ තන කියලා අල්ලාගෙන ඉන්නවා නොදුන්න දෙයක් තමයි මේ අරගෙන තියෙන්නේ අදින්නාදානයට අවුනා. ළඟ ඉන්න භාවනා යෝගියාගේ වතුර බෝතලේ අර මුඩිය ඇරලා අපි බොනවා වතුරනේ හැමතැනම තියෙනවා ඕවා ඉතින් නිකන් හම්බෙනේවනේ ලිං වලින් නමුත් අවසරයකින් තොරව ඒ වතුර ටික ගත් එක හොරකමට අවු වෙනවා ඒකට හේතුව තමයි මෙතන ලිඳක් නැහැ. එහෙනම් ලිඳ තියෙන තැනකින් බාල්දියක් අරගෙන කඹයක් දාලා කාලයේ ශ්‍රමයේ වැයදම් කරලා එයා ඒ ලිඳ ඇදලා වතුර ටික පුරවලා ඒ වතුර බෝතලේ ඔසවාගෙන මෙච්චර දුර ඇවිල්ලා වාඩි වෙලා ඉන්න කෙනාගේ ඒ වතුර බෝතලයට ගිය වියදම කොච්චරද කියලා බැලුවොත් මාපොළවේ වතුර නිකන් එන්නේ නැහැ. 50ක් දක්වත් ඕනේ ලිඳක් ආරන්න. එහෙනම් ඒ තරම් වියදම් කරලා වතුර ටික එළියට අරන් බෝතලෙට ගෙනාපු මිනිස්යාගේ වතුර ටික ගත්තාම ඒක මා විශාල ඔරකමක් වෙනවා. එහෙනම් මේ වගේ අපේ ජීවිතවල මේ පටවි මට්ටමින් ඔරකම් ඕනතරම් වෙනවා සෑම අවස්ථාවක් තුළම වෙනවා. අපගේ පමණ දැනගන්න නැති වෙනකොටම ඔරකම වෙලා ඉවරයි. එහෙනම් අපි දන්නවා අපට අවශ්‍ය තරම මෙච්චරයි කියලා දැනගෙන ඒ තරමට ආහාර පාන බෙදා ගන්නවා නම් තවත් ඕන තරම් අයට ඒ ආහාර පාන බෙදා ගන්න පුළුවන්. එහෙනම් උපාසක දානයකට 100ක් දෙනකොට දානෙ ගෙනකොට අපි කෙසල් ගෙඩි 100ක් ගෙනවා 100ක් ඉන්න නිසා බැරි වෙලාවත් එක්කෙනේ පාක් විතර ගත්තොත් දෙක දෙක ගත්තොත් අන්තිම ඇත්තපයෙන් පස්සේ 25කට විතර කෙසල් ගෙඩි නෑ මොකද්ද වෙලා තියෙන්නේ මේ කට්ටියගේ 25 දෙනාගේ කෙසල් ගෙඩි අර කට්ටිය හොරකම් කරලා නුදුන්න දානයක් අවසරයකින් නැති දානයක් අරගෙන එහෙනම් මේ වගේ අපේ රසවත් ව්‍යංජන වටිනා ව්‍යංජන අපට අවශ්‍ය තරමට වදා බෙදා ගන්නකොට අවශ්‍ය තරම අපිට ධර්මට වඩා කියන ටික තවත් කෙනෙකුට අයිති ටිකක්. තවත් පිඟානකට පාත්‍රයකට වැටෙන්න ඕන ටිකක් තමයි මේ ලබා ගන්නෙ. එහෙනම් තවත් කෙනෙකුට ඉමි කොටස ගත්ත ගමන්ම අදින්නා දාණයට අවුනා. මත්ඤ්‍යතාච මත්තස්මින් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ ආහාරයේ පමණ දැනගෙන ඒ පමණ පමණක් ගත යුතුයි. ඒ පමණට වඩා අපි යම්කිසි කෙනෙකුගෙන් යමක් ගන්නවා නම් ලබා ගන්නවා නම් ඒ හැම එකක්ම ඔරකම කියන මට්ටමට සිද්ධ වෙනවා. අපිට හොඳට මතක ඇති අපි වාඩි වෙලා ඉන්නකොට කාගේ හරි ඇඟේ ඒත්තු වෙලා ඉන්නවා. අපට ඒත්තු වෙන්න දියාවක් නැහැ. හරි සනීපයි අපි ඒත්තු වෙලා ඉන්නවා. නමුත් ඒ මිනිස්යාගේ නිදහසට බාධාවක්. ඒ නිදහස ඔරකම් කළා. එයාගේ විවේකයට බාධාවක්. එයාගේ විවේකයේ ඔරකම් කළා. එයාගේ සැනසෙල්ලට බාධාවක්. සැනසෙල්ල ඔරකම් කළා. එයාට අරියට අපහසුාවක් දැනෙනවා. පාසුව ඔරකම් කළා. මේ ඔක්කම ඔරකම්. එහෙනම් අපගේ ජීවිත කාලය තුල පටවිය කියන එක මට්ටමක් තුල අදින්නාදානය විස්තර කරනකොට අපට තේරෙනවා මොනතරම් භයානක ශික්ෂාපදයක්ද මේක මේක සූත්‍ර පිටකේ ලියන්න ඕන එකක් නෙමෙයි මේක අභිධර්මයේ තියෙන්න ඕන එකක් එහෙනම් අපගේ ජීවිතවල මේ අදින්නාදානය කියන ශික්ෂාපදය ඕනතරම් කැඩිලා තියෙනවා එහෙනම් මේ පටවි මට්ටමින් අනුන්ගේ දේපලවල් අත්දා බලීම අනුන්ගේ දේපල පාවිච්චි කිරීම අවසරයකින් තොරව ලබා ගැනීම, පැහැර ගැනීම මේ හැම දෙයක්ම අදින්නාදානය. තව අදින්නාදානයක් තියෙනවා මේක සෙනෙහස කරුණාව මුල් කරගෙන ආපෝ මට්ටමින් පවතිනා වූ අදින්නාදානයක්. ඒ අදින්නාදානයේ ධර්ම තමයි අපි සෙනෙහසින් අපි යම්කිසි කෙනෙකුට කතා කරනවා අනේ පුතේ මාන්සිනම් නිදාගන්න පාඩම් කරන්න එපා කියනවා. එයා පාඩම් කරන්නේ මොනවද ಗುಣධර්ම ඒක කරන්න එපා කියනවා. භාවනා කරන උදේ ඉඳලා අවස වෙනකන් අනේ මෙච්චර වෙලා වාඩි වෙලා රිදෙනවා ඇති දැන් ඇති භාවනා කරන්න එයාට ලෝකෝත්තරව නිවෙන්න දෙන්න ඒ කියන්නේ එයාගේ නිවනේ අවශ්‍යතාවය ඔරකම් කළා නිවන් දකින්න තියෙන අවස්ථාව ඔරකම් කළා ලෝකෝත්තර ජීවිතය පැහැරගත්තා. එහෙනම් ඉගෙන ගන්න ළමයෙකුට අපි තව තවත් අනුබල දීලා වැරදි වලට පෙළඹෙනකොට එයාගේ සම්පූර්ණ අනාගතය ඔරකම් කළා. එයාගේ මේ ලෝකෙට වෙන්න තියෙන යුතුයකම් ටික අකටයුතු වෙන්න සැලසුම් කළා. එහෙනම් අපේ ආවාද අනුශාසනා මොනතරම් මේ ලෝක සත්වයාට අකටයුතු දේවල් වෙන්න අපි කතා කරලා තියනවාද? කල්පනා කරලා බලනකොට අපට පෑදිලිව පේන එකක් තමයි අපි මිනිසුත් එක්ක හොඳට සන්තෝෂයෙන් කතා කරනවා ඒ කතා කිරීම නිසා අපි බැඳීමක් ඇති කරනවා ඒකත් අදින්නාදානය ඇයි කලින් බැඳීමක් තිබුණේ දැන් එයා තුළ බැඳීමක් ඇති කරලා එයාව මේ සංසාරයේ ඉර කෙරුවා ඇලීම කියන අන්තගාමිත්වයට ඇති කෙරුවා. අපි දන්නවා අනන්ත අප්‍රමාණ තරුණ පිරිස් වාබනවා. කෝච්චියට පයින්නවා. බෙල්ලේ වැලදා ගන්නවා. මොකද මේ පින්වතුන්ට වෙලා තින්නේ කියලා බැලුවාම ඒ පින්වතුන්ගේ සිත උරකම් කරගෙන ඒ අයගේ සෙනෙහස පෑර අරගෙන ගිහිල්ලා එහෙනම් අපට ආදරෙන් කතා කරලා සෙනෙහසෙන් කතා කරලා ලං වෙනවයි කියලා කියන්නෙම අපගේ තියෙන එඩිතර භාවය, උජිපටිපන්න භාවය, නියතබානි භාවය, ආත්ම විශ්වාසය මේ හැම එකක්ම ඔරකමක් වෙලා දැන් එයාට ඉන්න බෑ ඒක ඉරියව්වක. තනියෙන් ජීවත් වීමේ ආත්ම ශක්තිය නැහැ. අනාගතය පිළිබඳව තේරුම් ගන්න, තීරණ ගන්න එයාට කිසිම ප්‍රඥාවක් නැහැ. ඔක්කොම ඔරකම් වෙලා. එයාගේ සම්පූර්ණ ඔළුව අවුල් වෙලා පෑදිලි මනස උරකම් කරලා සංසුම් භාවය උරකම් කරලා කලින් තිබිච්ච ප්‍රීතිය සතුට සාමය උරකම් කරලා එහෙනම් සෙනෙහසෙන් උරකම් කරන්න පුළුවන් වතුර වාගේ සීතලයි මේකනොත් උරකම් වෙන අවස්ථා අනන්තයි අප්‍රමාණයි එහෙනම් අපේ ජීවිත කාලය තුල අපට ගොඩාක් අත්දැකීම් තියෙනවා নানা ප්‍රකාර අත්දැකීම් අපි ලබලා තින අපේ ජීවිතය තුළ මේ වගේ ආදරයෙන් කරුණාවෙන් කතා කරලා අපි අපේ වැඩ ටික කරගෙන තියෙනවා. එහෙනම් යම්කිසි කෙනෙක්ගෙන් වැඩක් ගන්න ඕනේ නම් එයාට හොඳට ආදරෙන් කතා කරලා ඔළුව අත ගාලා වැඩ කියලා වැඩේ උපරිම අරගෙන අඩුපඩියක් ගෙවනවා. එහෙනම් අපෙන් යම්කිසි කෙනෙකුට යමක් කරගන්න තියෙනවා නම් ඒ කරගන්න තියෙන කෙනාට හොඳට ඉනා වෙලා ආදරෙන් කතා කරනවා අපි දන්නවා ඒකාන්ත වශයෙන්ම ඒ පුද්ගලයා අපට මේ වැඩේ කරලා දෙනවයි කියලා. එහෙනම් මේ හැම දෙයක් තුළම වංචාවක්, ප්‍රෝඩාවක් නැද්ද? වාසියක් තකා ආත්මාර්ථකාමීත්වය පිළිබඳ නෙමෙයිද මේ චර්යාවල් වී වෙලා තියෙන්නේ. මේ සෑම අවස්ථාවක්ම හොඳට විග්‍රහ කරලා බලනකොට සෑම අවස්ථාවක් තුලදීම අපි ඔරකමක් කරලා තියෙනවා. තවත් කෙනෙකුගේ වාසිය අපි ඔරකම් කරලා තියෙනවා. තවත් කෙනෙකුගේ කාලය ශ්‍රමය ඔරකම් කරලා තියෙනවා. ඒ පුද්ගලයා මම්මුලා කළා. එයාගේ සීය ඔරකම් කළා. එහෙනම් අදින්නාදානය කියලා කියන මේ සික්ඛාපදය ආපෝ මට්ටමින් ගත්තාම අපට පෑදිලිව පේනවා අනන්ත අප්‍රමාණ අපි මේ ලෝකේ සොරකම්මයි කරලා තියෙන්නේ. සොරකම් නොකරපු කාලයක් තියෙනවද කියලා බැලුවාම අපි කියනවා වාඩි වෙලා හිටියා මොකවත් සිතුවේ නැහැ. මම මොකවත් කළේ නැහැ මොකවත් කිව්වේ නැහැ නිස්සබ්ද හිටියා. එතකොට විතරක් හොරකමක් උනේ නැහැ කියලා. ප්‍රඥාවට ගෝචර වෙන විදියට තවත් යඹුරෙන් විග්‍රහ කරලා බලනකොට පේනවා මොකවත් කෙරුවේ නැහැ නමුත් නිවනට වැඩ කළේ නැහැ. ලබාපු මිනිසත් භවයේ සංසාර විමුක්තියට වැඩ කළේ නැහැ. හැමදාම පන්සිල් ගන්නවා, හැමදාම තිසරණේ සරණ යනවා. කෝ ඒ සරණ මෙතන නැහැ. වාඩි වෙලා ලෞකික දෙයක් කල්පනා කරගෙන ඉටියානම් ඒ කියන්නේ එයා වාග්යතුන් වහන්සේට දීපු පොරොන්දුව ඉටු කළේ නැහැ. ලබාපු මිනිසත් භවයට අදාළ කටයුතු කළේ නැහැ. එයාගේ ජීවිත කාලය එයා ලෞකිකත්වයට බාර දුන්නා, ඔරකම් කළා. අපගේ ජීවිතයත් අපේ ආයුෂ කාලයත් අපට අයිති නෑ. මේ සම්බුද්ධ ශාසනය තථාගතයන් වහන්සේට අයිතියි. අපි මේ ලෝකයේ මිනිසක් බව ලැබුවේ සංසාර විමුක්තිය පිණිස දුක නිවා ගැනීම පිණිස අපි ආපු වැඩේ කරලා නැහැ. අපි වෙන එකක් වාඩි වෙලා කල්පනා කරලා නම් අපේ ආයුෂ ලෝකෝත්තර ආයුෂ ටික අපි හොරකම් කරලා වෙන එකකට ආයෝජනය කරලා. එහෙනම් මේක අපි තුලින තොරකම් වෙනවා. එහෙනම් අපගේ ජීවිතවල ඕනතරම් මේ පංචකාමයන් පිනවන්න අපි ගත්ත දේවල්, පෑරගත්ත දේවල් හැම එකක්ම ඔරකමක්මයි. ඇසෙන් දකින හැම තැනම අපි ඔරකම කරන්නේ අනුන්ගේ වත්තක් දකින්න, අනුන්ගේ ගෙයක් දකින්න, අනුන්ගේ දරුවෙක් දකින්න, අනුන්ගේ ගස්වල ගෙඩි දකින්න. අපි ඒ අනුන්ගෙන් අවසර ගත්තද? අඩි තුනකට වඩා ඉදිරිය බලන්න එපා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ ආකාර ඔරකම් අපෙන් වෙන්න පුළුවන් වෙමින් පවතින නිසා. එහෙනම් අපි මේ ලෝකේ ජීවත් වෙන තාක්කල් මේ සිරි නරඹනවා සිරි නරඹනවා කියලා කියන්නේ අනුන්ගේ දේපලවල් තමයි මේ නරඹලා තියෙන්නේ. එහෙනම් විශේෂ ප්‍රදර්ශනාගාර සම්දර්ශන විශේෂ මේ පිට්ටනි වාගේ දේවල් ලස්සනට සකසලා වටේටම තගරම් ගාලා ඒවා වාලා විසිතුරු භාණ්ඩ විසිතුරු දේවල් ඔක්කොම ඇතුලේ තැම්පත් කරලා ටිකට් එකක් කඩනවා. එහෙනම් රුපියල් 100ක් හරි 200ක් හරි ටිකට් එක කඩලා ඇතුල් වුණාම එයා අදින්නාදානෙට අහුවෙන්නේ ඇයි මේවා බලන්න තමයි අර ටිකට් එක කඩලා තියෙන්නේ. එහෙනම් ඒ ස්ථානේ අපි දන්නවා ඔරෙන් රිංගලා මේක බැලුවොත් පොලිසියට අල්ලලා දෙනවා. ඔරෙන් ඇතුල් වුණයි කියලා අපට දඬුවමක් ලැබෙනවා. එහෙනම් ඒ ස්ථානයේ අනුන්ගේ දේවල් බලන්න ටිකට් එකක් කඩන්න ඕනේ නම් මෙතනත් අනුන්ගේ දේවල් අපට බලන්න අවසර නෑ නේද? එහෙනම් අපට ප්‍රදර්ශනයේට නොමිලේ බලන්න කියලා වෙසක් කූඩුවක් තොරණක් වාගේ දෙයක් සම්දර්ශනයේට ප්‍රදර්ශනයේට තියලා තියෙනවා නම් ඒක පොදු වස්තුවක් ඕන කෙනෙක් බැලුවට කමන්නේ අන්න එතන විතරයි අදින්නා දාණය කැඩෙන්නේ නැත්තේ කිසිම කාන්තාවක් දියා කිසිම පුරුෂයෙක් දිහා අපට බලන්න අවසර නැහැ. හේතුව බලන්න එයාගෙන් අවසර ගන්න ඕනේ. එයාගේ රූපය, එයාගේ කර්මානුරූපිය ලැබිච්ච එකක්. එයාගේ කර්මය වින්දනය කරන්න අපට අවසර නැහැ. එහෙනම් මේ ලෝකේ මේ ඇස කන දිව නාසය සමසිත ගත්තාම මේ හැම අංගයක් තුලින්ම අපි ඔරකම්මයි කරලා තියෙන්නේ. එහෙනම් අපේ ජීවිත කාලය තුල මේ සෙනෙහසේ මට්ටමින් ආපෝ මට්ටමින් වෙන ඔරකන් තමයි අපේ දරුවන්ට අපි අනාගතය කියලා පෙන්වලා තියෙන ලෞකික පැවැත්මක් අපගේ දරුවන්ට ජීවත් වෙන්න ක්‍රමයක් උගන්වලා තිනවා ඒක පංචකාමයන් පිනවන ක්‍රමයක් එහෙනම් ලබාපු මිනිසත් භවයේ නිවනට අදාළ කටයුතු කරගන්න සසුන්ගත කළේ නැහැ. අඩුපාඩු හදාගන්න භාවනා කමටා පුරුදු කළේ නැහැ. ඒගොල්ලන්ට ගොඩාක් පෝසත් වෙන්න පංචකාමයන් ජීවිත කාලෙම පිනවන්න වාතාවරණය සකසලා දුන්නා. එහෙනම් ඒ ජීවිත ටික අපි විනාශ කළා. එයාගේ සංසාර විමුක්තිය අපි හොරකම් කළා. එයාට මාන වෙන්න තිබිච්ච අවස්ථාව හොරකම් කළා. මේ ලබාපු මිනිසත් භවයේ මාර්ගඵලයකටපත් වෙන්න තිබිච්ච අවස්ථාව හොරකම් කළා. එහෙනම් අපේ දරුවන්ගේ ජීවිතවලට අපි ඔරකමක් සිදු කරලා තියෙනවා. එහෙනම් මේ විදිහට බලනකොට මේ සෙනෙහසෙන් අපි කටයුතු කරපු සෑම අවස්ථාවක් තුළම ලෝකෝත්තර කාරණාවක් සිදු වෙලාද කියලා බලනකොට හැම තැනම සිදු වෙලා තියෙන්නේ ලෞකික කාරණාවක්. දරුවෙකුට මේ ලෝකයේ කෝටි 500ක් දුන්නත් වැඩක් නැහැ. ඒ දරුවා අපායට යනවා නම් එහෙනම් දරුවෙකුට දෙන්න ඕනේ උත්තරීතර දේ තමයි සංසාර විමුක්තිය. එහෙම නැත්නම් ගෞතම තථාගතයන් වහන්සේගේ ශාසනය පැවිදිකම එහෙනම් අමිල වස්තුව දුන්නේ නැහැ. මිල කරන්න පුළුවන් වටිනාකමක් තියෙන වස්තුවක් දුන්නා වටිනාකමක් කියන්න බැරි අමිල වස්තුව S2කට පෙනිපෙනී තියෙද්දී එහෙනම් අපේ දරුවා මුලා වුණා නම් අපේ ඥාතිය මුලා වුණා නම් අපේ සහෝදරය මුලා වුණා නම් අපේ මිතුර මුලා වුණා නම් ඒ හැම දෙයකම හේතුව අපි නේද? අපි තමයි ඒ අයගේ ජීවිත ඒ සංසාර විමුක්ති විමුක්තියටපත් වෙන අවස්ථාව පෑර අරගෙන තියෙන්නේ. එහෙනම් අපි සෙනෙහසින් කටයුතු කරන සෑම අවස්ථාවක් තුළම සොරකමක් සිද්ධ වෙනවා. ඒ සොරකම මට්ටම් 32කින් එකකට සම්බන්ධ වෙනවා. එහෙනම් අපේ ආයතන හැම එක එකක්ම සොරකමට පුරුදු කරලා තියෙනවා. එහෙනම් මේ විදිහට කල්පනා කරලා බලනකොට මේ අදින්නා දාන වේරමණී සිකාපදං සමාදියාමි කියන මේ සිකපදය වායෝ මට්ටමිනුත් කැඩෙනවා. වචන වලින් අපි මොනතරම් දේවල් ඔරකම් කරනවද? ඉත රිදෙන්න කතා කරනවා මේක එහෙම නෙමෙයි මෙහෙම නෙමෙයි කියලා සැර කරලා කතා කරනවා අර ඇයෙන කෙනාගේ සම්පූර්ණම නිදාස හොරකම් කරනවා සාමය හොරකම් කරනවා සංසුම්භාවය හොරකම් කරනවා එයාගේ ප්‍රීතිය හොරකම් කරනවා සන්තෝෂය හොරකම් කරනවා නිස්සබ්දතාවය හොරකම් කරනවා විවේකය හොරකම් කරනවා එහෙනම් අපි කතා කරන හැම වචනයක් ගානේ අපි මේ ලෝකේ භයානකම ඔරෙක් වෙලා වායෝ මට්ටමින් යන ඔරකම් කොච්චරද කියලා කිව්වොත් අපි වචන කතා කරන්නේම අපේ වාසියට නේද? කවදාරි මේ ලබාපු මිනිස්සුත් භවයේ කල්පනා කරලා බලන්න මේ වැරද්ද මගේ වැරද්ද අසුවල් වැරද්දක් මගේ අසුවල අර වැරද්ද කළේ ඒකත් මගේ කියලා ලෝකෙම තියෙන වැරදි ටික මගේ මගේ කියලා පිළිගන්නකොට මිනිසුන්ට හිතනවා මෙයාගේ ඔළුව හොඳ බලන්න කොයිදෝ තින වැරදි ඔක්කොම Tamange කියලා කියනවා. ඇයි මෙම කියන්නේ කියලා අහුවාම කියනවා මේ මිනිසුන්ට මම බෝසත් පාර්මිතා පුරලා නිසි කාලයේ බුදු වෙලා මේ මිනිසුන්ට නිවන කියලා රාත්පලයට පත් කළා නම් අද මේගොල්ලෝ මංකොල්ල කන්නේ මිනි මරන්නේ මේ වගේ අනවශ්‍ය දුස්සීල වැඩ කරන්නේ එහෙනම් මම ඒගොල්ලන්ට යුතුයකම් කළේ නැහැ මේ සංසාරයේ මේ ලෝක සත්‍යයේ විමුක්තියට මම පාරමිතා කළෙත් නෑ. ඒගොල්ලන්ට කරන්න උදව් කළෙත් නෑ. ඒ නිසා ඒගොල්ලෝ අද අසත්පුරුෂය වෙලා ඒ උනේ මගේ අඩුව නිසා කියලා එයා පිළිගන්නවා නම් අන්න කල්පනා කරලා බලන්න මේ ලෝකේ සෑම කෙනෙකුගේ වරදකටම අපිටත් පංගුකාරකමක් තියෙනවා අපි ඉන්න ප්‍රදේශයේ මිනිස්සු වැරදි කරනවා නම් ඇයි අපි වැරදි කරන කට්ටියට උපදෙස් දුන්නේ නැත්තේ? අවවාද දුන්නේ නැත්තේ? අපේ ඥාති දූ දරුවෝ අපායට යන එක ඇයි අපි අනුකම්පාවෙන් බේරගත්තේ නැත්තේ? අපිට වැඩක් නැහැ ඕන එකක් කරගත්තා දෙන්. එහෙනම් අපි දන්න ධර්මයේ කියලා දුන්නේ දෙන්න දන්න උපදෙස් ටික අපි දුන්නේ නැහැ. අපි පුරුදු කරලා තියෙන අවවාද අනුශාසනා ටික පූජා කළේ නැහැ. විනාශ වෙන්න ඇරලා සන්තෝෂයටපත් උනා. එහෙනම් අපේ වචන වලින් අපි මේ ලෝකයේ මිනිස්සු මුලා කරනවා. මිනිසුන්ගේ ಗುಣ කියලා ඒ ಗುಣ කතනවල වර්ණනා කරලා පස්සේ කියනවා රුපියල් 2000ක් විතර දෙන්න මේ ලබන මාසේ දෙන්න අනිවාර්යෙන් දෙනවා. ඇයි යාගේ ಗುಣ කියලා කියලා එයා ප්‍රශංසා කරලා සන්තෝෂයටපත් කරලා අපි යම් කිසි දෙයක් ඉල්ලුවා මෙයාගෙන් එයා ඒකාන්ත වශයෙන් මේක දෙනවා නොදී ඉන්න බෑ. ඇයි මේ ගුණයට මේ මාන්නයට ප්‍රශංසාවට යම්මත් වෙලා. එහෙනම් අපේ ජීවිතවල මේ වචන වලින් අපි කරපු හොරකම් කොච්චරද කියලා කිව්වනම් මේ ලෝකයේ හැමදාම අපි කරන්නෙම හොරකමක් කියලා අපිට පේනවා. එහෙනම් යම් කිසි කෙනෙකුට යමක් දෙන්නම් කියලා කියනවා. ඒ දෙන්නම් කියලා කියන්නේ එයා තුල බලාපොරොත්තුවක් ඇති කරනවා. එයාව සසරට බඳවනවා. බැඳීම ඇති කරනවායි කියලා කියන්නේ එයාගේ ලෝකෝත්තර ජීවිතේ පැරගත්තා. යම් කිසි කෙනෙකුට බැන්නාම ඒතරත් සිල් කැඩෙනවා නම් යම් කිසි කෙනෙකුට විවේචනය කරාම එතනත් සිල් කැඩෙනවා නම් දොස් පැවරුවාම සිල් කැඩෙනවා නම් සැර වෙනවා නම් වෛරය පානවා නම් සිල් කැඩෙනවා නම් එහෙනම් භාග්‍යතුන් වහන්සේ දාලා තියෙන මේ සේකියා හැම එකක්ම සාධාරණයි. පරුසා වාච පිසුනා වාච සම්පප්පලාප මුසාවාද මේ හැම තුල හැම දේ තුලින්ම ඔරකමක් පවතිනවා. අපි ඇයි බොරු කියන්නේ? එහෙනම් සත්‍ය සංගවන්න ඕන නිසා සත්‍ය සංගවන්නේ බලාපොරොත්තුව තියෙනවා තියෙන නිසා බලාපොරොත්තු තියෙනවායි කියලා කියන්නෙම ඒ බලාපොරොත්තුව සොරකමක් සත්‍ය සංගවලා ගන්න නිසා ඒක අදින්නාදානෙට අවු වෙනවා එහෙනම් අපේ ජීවිතවල අපි සත්‍ය කතා කරලා සත්‍යවාදීව කටයුතු කරපු අවස්ථා කොච්චර තියෙනවද කියලා බැලුවාම මාසයක් විතර කල්පනා කෙරුවත් අපට එක අවස්ථාවක් හොයාගන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අපගේ ජීවිතවල අපි කතා කරන්න පටන් ගත්ත කාලේ ඉඳලාම අපි ලෝභ දේශමෝ කතා කළා නම් තවත් කෙනෙකුගේ නිදහස ප්‍රීතිය සතුට සාමය සමගිය නැති කරන්න උදර ගන්න කතා කළා නම් ඒ හැම වචනයක්ම ඔරකමක් වෙලා ඉවරයි ඒකට කර්ම ඇදිලා ඉවරයි එහෙනම් මේ වායෝ මට්ටමින් ශබ්ද මට්ටමින් අපි බැලුවා නැවත අපි බලනවා කොහොමද මේක චිත්ත මට්ටමින් හොරකම් වෙන්නේ කියලා බලනකොට අපි සිතෙන් තමයි මේ ලෝකයේ ගොඩාක් දේවල් හොරකම් කරන්නේ අර බාණ්ඩේ ලස්සනයි මේක ගත්තොත් හොඳයි කියලා හිතලා ඉවර වෙලා තමයි ගන්නෙ ඒ කියන්නේ සිත ඉසල්ලාම ඔරෙක් වෙන්න ඕනේ පස්සේ තමයි කය ඔරෙක් වෙන්නේ අපගේ චෛතසිකවල තියෙන ප්‍රධානම ඔරකම තමයි මේ ලෝකයේ සංසාර විමුක්තිය ප්‍රතික්ෂේප කිරීම. එහෙම නැත්නම් අපේ විමුක්ති අවස්ථාව සොරකම් කරගන්නවා. ඒක අපට ලැබෙන්න දෙන්න. එහෙනම් අපේ සිත අපිට යාපත කළාද අයාපත කළාද කියලා බැලුවාම කරන තරමක් කරලා තින්නේ අයාපතමයි ගන්න තරමක් අරගෙන තියෙන්නේ අදින්නා දාණයමයි. එහෙනම් අපේ චෛතසික වලින් අපි මේ දේ ගත්තොත් හොඳයි, ආවල් දේ ගත්තොත් හොඳයි. මේ හැම එකක්ම පංචකාමයන් පිනවන්න බලාපොරොත්තු තික මෙනෙහි කරන සෑම අවස්ථාවක් තුළම සොරකමක් සිද්ධ වෙනවා. එහෙනම් අපි දැක්කා මේ අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන මේ සිකපදය පඨවි ආපෝ වායෝ තේජෝ කියලා මේ මට්ටම් අතරකින්ම මේ සොරකම සිද්ධ වෙනවා සෑම මොහොතක් ගානෙම අපි සොරකම කරමින් පවතිනවා මේක වෙන්නේ කොහමද කියලා බලනකොට ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අයම මේ හොරකම වෙනවා යම්කිසි කෙනෙක් වාඩි වෙනවා නම් නැගිටිනවා නම් එයාගේ ඇඳුම් වල පොඩ්ඩක් හරි එයා මෙයා අපිලිවෙල වෙන තැන දිහා අදින්නා දාණය ඔරකම සිතෙන් අපි බලනවා නම් අන්න එයා මේ ලෝකේ කාමයේ ඔරකම් කරනවා එයාගේ ගෞරවය ඔරකම් කරනවා එයාගේ නම්බුව ඔරකම් කරනවා එහෙනම් යම්කිසි කෙනෙක් යමක් පිනකොට මොකද්ද දන්නේ මේ බඩුවේ තියෙන්නේ මොකද්ද මේ මල්ලේ තියෙන්නේ කියලා ඒ පෙට්ටිය ඇරලා බලනවා ඒ මල්ල දිග ඇරලා බලනවා ගැටගාලා තියෙන එක ලියලා බලනවා ඒ කියන්නේ තවත් කෙනෙකුට අම්බෙච්ච එකක් අවසරයක් නැතුව ලියනවා නම් එතනම එයා ඔරෙක් වෙලා ඉවරයි අදින්නා දාණය නොදුන්න දාණය ගී මට්ටමින් බැලුවත් පැවිදි මට්ටමින් බැලුවත් ඒ සොරකම වෙලා ඉවරයි තවත් කෙනෙකුට දෙන්නා වූ පිරිකර සාංගික කරලා පූජා කළාට උන්වහන්සේට පුද්ගලිකව දීපු දේ තවත් කෙනෙකුට අරලා බලන්න බෑ මොනවද ලැබිලා තියෙන්නේ කියලා ඒක දිගහැරලා බලනවා නම් ඒක විමසිලිමත්ව ඒක හොයලා බලනවා නම් ඒ සෑම මොහොතෙම ඔරසිත අපේ සිතේ ඇති වෙලා ඉවරයි ඒ ඒ අයට ලැබෙන දේ ඒ ඒ අයට අයිතිය තියෙන්නේ තමන්ගේ දේ විතරක් තමන්ට බලන්න පුළුවන් තවත් කිසිම කෙනෙකුගේ දෙයක් බැලුවා එතන අදින්නා දාණය ශික්ෂාපදයේ කැඩිලා ඉවරයි. එහෙනම් අපේ ජීවිත කාලය තුල අපි මේ ඇස් වලින් මොනතරම් දේවල් ඔරකම් කරලා තියනවද? ඔරසිතෙන් මොනතරම් දේවල් බලලා තියනවද? එහෙනම් බලන තරමක් බලලා තින්නේ ඔරකමටම නේද? එහෙනම් අපේ ධර්මශාලාවට ඇතුල් වෙච්ච ගමන් මගේ තන කියලා ටග්ගාලේ තන අපි අදින්නාදානය කරගන්න ඒ ස්ථානයේ ටග්ගාල විමසලා බලනවා මොනාරි තියනවා නම් අරම් පැත්තකින් තියලා අපේ බඩමුට්ටු ටික තියලා ඒකේ අයිති අපි උරුම කරගන්නවා මේ ඔක්කම අදින්නාදානය එහෙනම් අපේ ජීවිත කාලය තුළ මේ ඇස් දෙකෙන් අපි අදින්නාදාන සික්ඛාපදය තමයි සෑම තපරයක් ගානේ බිඳලා තියෙන්නේ කරලා තියෙන්නේ. ඒ වගේම අපි දැක්කා කන කියන ආයතනය තුලින් මොනතරම් දේවල් ඔරකම් කරලා තියෙනවද? කවුරු හරි කතා කරනවා නම් හොඳට කන් දෙක ආවා වාගේ අරගෙන ඉන්නවා එක ආගන්න ඕනේ. එහෙනම් අනුන්ගේ දෙයක් ආනවයි කියලා කියන්නේ මේ අනුන්ගේ විස්තරේ ඔරකමක් නේද කළේ? අපට අයිතියක් නැහැනේ අනුන්ගේ දෙයක් ගන්න. කවුද අපට අවසරය දුන්නේ? එහෙනම් අපි අනුන්ගේ දේවල් ශ්‍රවණය කරනවා කියන්නේම අපි ඒ දේ සොරකම් කළා. අනිත් අයගේ පුද්ගලික විස්තර ටික සොරකම් කළා. ඒ අය සම්බන්ධ වෙච්ච රාසිගත දේවල් දැන ගැනීමෙන් ඒ හැම දෙයක්ම සොරකම් කළා. ඒ වගේම තමයි යම් කිසි දෙයක් අපි ආගත්තාම ඒක තුලින් අපි මේක මේම වෙලා බෑ අර විදියට වෙන්න ඕනේ කියලා භෞතිකවත් සොරකම් කරන්නට අවශ්‍ය සෑම කටයුත්තක්ම අපි සම්පාදනය කරනවා බලන්න මේ අදින්නා දාණය කියන සික්ඛාපදය මේ සතරමා භූත වලින් මේ ආයතන වලින් කොහොමද මේක කැඩෙන්නේ කොයි ආකාරයෙන්ද මේක නිර්මාණය වෙන්නේ කියලා බැලුවොත් තමයි අවබෝධ කරගත්තොත් පමණයි අපට මේ සංසාර විමුක්තියට වැඩ කරගන්න පුළුවන් අදින්නා දාණය කියන සික්ඛාපදය ආරක්ෂා කරන්න පුළුවන් එහෙම නැත්නම් කවදාවත් මේ සිකපදය රකින්න බෑ ඊළඟ ආයතනය තමයි අපේ දිව අපේ දිව කියන ආයතනය තුලින් අපි කරපු හොරකම් තමයි ලුණු ඇඹුල් ටිකක් වදිනකොට රස දැනෙනකොට ඕනතරම් ආහාර පාන වැඩිපුර ගන්නවා කිසිම කෙනෙකුට අවශ්‍යද තියන්න ඕනේද මොකවත් කල්පනා කරන්න මගේ බඩ පිරුණොත් ඇති එහෙනම් අනිත් අයගේ කැම ටික තමන් අදින්නාදානය කරලා තමයි මේ බඩට දාගෙන තියෙන්නේ රස දැනෙන දැනෙන සෑම මොහොතක් තුළම ඒ ව්‍යංජනේ මොනවද කියලා බලලා ඔයලා ඒක වැඩිපුර ගන්නවයි කියලා කියන්නේ තවත් කෙනෙකුට ලැබෙන්න තියෙන අවස්ථාව ඔරකම් කරනවා එහෙනම් දිව කියන ආයතනය තුලින් අපි ඕන තරම් ඔරකම් කරලා තියෙනවා. ඒ වගේම තමයි අපි මොහතකට කලින් සාකච්ඡා කළා මේ වචනය තුලින් අපි කරන සොරකම් අනන්තයි අප්‍රමාණයි. අපි කොච්චර සීලවන්ත වෙලා අපි බොහොම ලස්සනට පිළිවෙලට ඉතියත් තරහා යනකොට අපිට අපිව අමතක වෙනවා. මේ වචනේ කරන කොටගෙන මිනිසුන්ගේ සතුට සාමය ප්‍රීතිය නිදාස සන්තෝෂය අතුරුදාන් වෙනවා ඒ හැම එකක්ම අපි ඔරකම් කරලා එහෙනම් අපේ ජීවිත කාලය තුල අපි කරපු සොරකම් කොච්චරද කියලා කිව්වොත් කතා කෙරුවොත් කතා කරන්නේ යම්කිසි වාසියක් බලාපොරොත්තු වෙන යම්කිසි වැඩක් කරගැනීමේ අදහසින් ලාභ සත්කාර ප්‍රයෝජන ලැබීමේ උපක්‍රමයෙන් තමයි කතා කරන්නේ මේ සෑම වචනයක්ම අදින්නා දාණයට අවුවෙනවා එහෙනම් ආසය තුලින් අපි කරන හොරකම මොනවද කියලා බලනකොට සුවඳ ආග්‍රාණය වෙනකොට අනේ මේක සුවඳයි කියලා හොඳට හිඹිනවා ඒ සුවඳ විලවුන් අපි සල්ලි දීලා ගත් එකක් නෙමෙයි ඒකේ අයිතිය තියෙන්නේ අනුන්ට එහෙනම් ඒක ආග්‍රහණය කරනවා කියලා කියන්නේම හොරකමක් සිද්ධ කරනවා. එහෙනම් මේ द्वේෂය තුළින් මේ නාසය තුළින් අපි ඕන තරම් හොරකම් මේ ලෝකයේ සිදු කරලා තියෙනවා. එහෙනම් අද ඉඳලා අපි කල්පනා කරන්න ඕනේ මගේ ජීවිතය මම කොච්චර සැකසුරුවම් කරගෙන පරිස්සමෙන් මේක නඩත්තු කරගෙන හිටියට මේකේ මොකවත් ශික්ෂාපද රැකෙන්නේ නැහැ. කැඩෙන තරමක් කැඩෙනවා නිතර නිතර කැඩෙනවා කියන එක. එහෙනම් අපේ සම කියන ආයතන අරන් බැලුවාම මේ සම අපි මොනතරම් පංචකාමයන් පිනවන්න පාවිච්චි කළාද මොනතරම් මිනිසුන්ගේ ජීවිතවලට අපි තර්ජන ඇතුළු කරන්න ඇතිද එහෙනම් මිනිසුන්ට ගාන්න නැති, බනින්න නැති, සැර කරන්න නැති ආයුධ පාවිච්චි කරන්න ඇති. එහෙනම් මේ සෑම අවස්ථාවක් තුළම ඒ මිනිසුන්ගේ කායික සුවය, නිරෝගී භාවය, නිදුක් භාවය අපි ඔරකම් කළා. අපි නිසා මිනිස්සු කැළඹුණා, වේදනාවටපත් වුණා, රෝගාතුර වුණා. මේ සෑම දෙයක්ම ඔරකමක් එහෙනම් මේ පස්ස කියන වේදනාව වින්දනය කරන්න අපි මොනතරම් මේ ලෝකේ වැරදි වැඩ කරන්න ඇතිද එහෙනම් මේ ආහාරය මේ කය නඩත්තු කරන්න මේ ආහාර උපයා ගන්න මොනතරම් ඔරබරු වංචා මේ ලෝකේ කරන්නද එහෙනම් ඒ සෑම රුපියලකටම අපි ණය ගෙවන්න ඕනේ ඒක අපි ගත්තා වූ ගින්දර ඒක ඇවිලෙන්න පටන් ගත්තාම මේ මහා විශාල වනය මේ බඹයක් විතර උස තියෙන වනයම ඇවිලිලා අළු වෙලා යනවා එහෙනම් මේ කය තුලින් අපි කරගත්තා වරකම් කොච්චරද කියලා අපිට කියන්න ගණනය කරන්න බැරි තරම්. ඒ වගේ තමයි මේ චෛතසික වලින් අපි බලාපොරොත්තු ඇති කරගෙන අනුන්ගේ දේවල් ප්‍රාර්ථනා කරගෙන ලැබෙන්නේ නැති දේවල් ලැබෙන්න ඕනේ කියලා පතාගෙන අපි මොනතරම් දේවල් අපි ඔරකම් කළාද එහෙනම් පඨවි ආපෝ වායෝ තේජෝ කියන සතරමා භූතය තුලින් මේ නාම රූප තුලින් අදින්නා දාන වේරමණී සික්ඛාපදය කැඩෙන්නේ කොහොමද කියලා අපි බැලුවා ඇසකන දිවනාසය සමසිත කියන මේ බඹයක් විතර උස තියෙන මේ කය තුලින් මේක බිඳෙන්නේ කොහොමද කියලා බැලුවා. එහෙනම් අපේ ජීවිත කාලය පුරාම අපි අදින්නා දාණය තමයි කරලා තියෙන්නේ. කිසිම මොහතක දානයක් දීලා නැහැ. එහෙනම් මේ අදින්නා දාණය කියලා කියන්නේ කැමැත්තෙන් දෙන දාණය කැමැත්තෙන් දෙන දාණය ඇත්තටම කැමැත්තෙන් දුන්නද කියලා බලනකොට එතනත් යම් කිසි කෙනෙක් ඉන්නවා පින් අනුමෝදන් කරන්න. ඒ බුද්ධ පූජාව බෝධි පූජාව අනුමෝදන් කරන්නත් කවුරු හරි කෙනෙකුගේ නමක් තියෙනවා අපේ ඉතේ අනුමෝදන් වෙන්න. එහෙනම් අපි මේ හැම එකක්ම කැමැත්තෙන් දුන්නද කියලා කිව්වනම් නෑ අසුවලාට පින් වෙන්න ඕන නිසා තමයි දෙන්නේ නැත්තම් දෙන්නේ එන ඒවා අදින්නා දාන බැරි වෙලාවත් අපේ ආවලාට පින් අනුමෝදන් වෙන්න ඕනේ කියනකොට එයාට පින් දෙන්නේ නැහැ කියලා කිව්වම දානේ දෙන්නේ ඒත් ඒ දාණයෙන් වැඩක් නැහැ. එහෙනම් දෙන්නේ අරක බලාපොරොත්තුවක් නම් ඒක කැමැත්තෙන් දෙන එකක් නෙමෙයි බලාපොරොත්තුෙන් දෙන එකක්. ඒ හැම එකක්ම අදින්නා දාණයට යනවා. දන් දෙන්නේ අත්තරින්න නිවන් දකින්න අදින්නාදානය රකින්නේ අත්තරෙන්න නිවන් දකින්න එහෙනම් අපේ ජීවිතවල අපි මේ සික්ඛාපදය අනන්ත අප්‍රමාණ කැඩුවා මේ සික්ඛාපදේ අපේ ආයතන අයතුලින්ම විනාශ කළා සොරකම අපගේ ආයතන අයතුලම ලෙලදෙනවා මේක අපි දැන් ප්‍රත්‍යක්ෂ කරගත්තා අවංක වෙමු භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ කීකර වෙලා අපි තේරුම් ගනිමු පිළිගනිමු අනේ භාග්‍යතුන් වහන්ස මේ ආයතන ආයතලෙම මං හොරකම් කළා මේ පංචකාමයන් පිනවන්න මම මේ ලෝකේ හැම කෙනෙක්ගු මේ සතුට සාමය ප්‍රීතිය හොරකම් කළා මාගේ අරමුණ ඉෂ්ට කරගන්න මගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න ගොඩාක් මිනිසුන්ගේ සතුට සාමය ප්‍රීතිය මං හොරකම් කළා අද ඉඳලා භාග්‍යතුන් වහන්සේ මං ඔබ වහන්සේගේ සරණ යන්න ඕනේ. අද ඉඳලා මං හොරකම් කරන්නේ. හොරකමෙන් මං නිදහස් වෙන්න ඕනේ. මේ ප්‍රතිපත්තිය අපි හදන්න ඕනේ. එහෙනම් අපේ ජීවිතය තුළ අද ඉඳලා මේ ධර්ම දේශනාවෙන් පස්සේ ආයතන අය පිළිබඳව මේ කමඨාන වඩන්න ඕනේ මොකද්ද කමඨාන මේ ලෝකේ කිසිම මොතක මම අන්සතු දෙයක් ගන්නෙ නෑ අන්සතු දෙයක් විඳින්න අන්සතු දෙයක් අල්ලන්න අන්සතු දෙයක් ශ්‍රවණය කරන්න අන්සතු දෙයක් ගන්ධේ ස්පර්ශ කරන්න අන්සතු දෙයක් විඳින්න ප්‍රාර්ථනා කරන්න ආයතන අයතුලින්ම අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන සිකපදය රක්ෂා කරන්න ඕනේ මේක කමඨාණන් වශයෙන් නැවත නැවත අපි පසු කරන සෑම තප්පරයක් ගානේ පුරුදු කරන්න ඕනේ. මේ විදියට ජීවිත කාලෙම වඩනකොට එක සික්ඛාපදයක් අරියට සමාදි වෙනකොට විරමණය වෙනකොට කෝටියක් සංවර සීලය අපි තුල පරිපූර්ණ වෙනවා. එක සික්ඛාපදයක් හරියට රැකගන්න බැරුව බිඳෙනකොට විඩාවටපත් වෙනකොට කෝටියක් සංවර සීලය බිඳිලා විනාශ වෙලා යනවා. ඒක අපට ආරක්ෂා කරන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් එකක් තුලින් සේරම රකින්න පුළුවන් නම් අද ඉඳලා ඒ ශික්ෂාපදය අදින්නා දානා වේරමණී සික්ඛාපදය වේවා ඒක මං රැකලා සංසාර විමුක්තියටපත් වෙනවයි කියලා අපි අදිස්ථාන කරගන්නට ඕනේ. දැන් බලන්න එක ශික්ෂාපදය රකින්නකොට මේ ලෝකයේ තියෙන සෑම ශික්ෂාපදෙම රැකෙනවා නම් පළවෙනියටම අපි බලන්න ඕනේ කොහොමද පාණාතිපාතා රැකෙන්නේ ප්‍රාණයත් අපි උදුර ගන්න එපාය මාළුවෙක් වුණත් කුකුලෙක් වුණත් මිනිසෙක් වුණත් ප්‍රාණය හොරකම් කළොත් නේද මැරෙන්නේ එහෙනම් මම අදින්නා දාන රැකෙනවා කියනකොට පාණාතිපාතත් රැකෙනවා අදින්නා දානේ රැකෙනකොට කිසිම කෙනෙකුගේ නිදාස අපෙන් හොරකම් වෙන්නේ නැහැ විවේකයේ හොරකම් වෙන්න සන්තෝෂය හොරකම් වෙන්න ඒ වගේ තමයි අදින්නා දාණය අපි ආරක්ෂා කරනකොට අපි දන්නේම නැතුව මේ ලෝකයේ 100න් ඉඳ සිද්ධ වෙනවා හේතුව කවදාවත් අපට මත් වුණත් හොරකම් වෙන නිසා අපි මත් වෙලා කෑගගා පාර යනකොට මිනිසුන්ගේ සතුට සාමය ප්‍රීතිය හොරකම් වෙනව නේද එහෙනම් අපට පුළුවන්කම තියෙනවා අපගේ ජීවිත කාලය තුල අදින්නා දානේ රැකලා සුරාමේරේ මජ්ජපමා දට්ටානා සික්ඛාපදේ රකින්න අදින්නා දානයේ තුලින් අපට පුළුවන්කම තියෙනවා මුසාවාදා වේරමණී සිකපදේ රකින්න හේතුව මම බොරු කිව්වාම අර බොරු චෝදනාව නිසා අර මිනිස්යාගේ ගෞරවය ගියා ප්‍රශංසාව ගියා ආත්ම ගරුත්වය ගියා ඒ මිනිස්යාට තිබිච්ච සමාජයේ පිළිගැනීම ගියා ඔක්කොම ඔරකම් කළා එහෙනම් අදින්නාදානයේ රකින්න කෙනෙකුට කවදාවත් කෙනෙකුගේ ගෞරවය ඔරකම් කරන්න බෑ එහෙනම් එයාට බොරු කියන්න බෑ බොරු කිව්වොත් මේ ලෝක සත්‍යයෙන් ගොඩාක් කට්ටියට අකටයුතු දේවල් වෙනවා එහෙනම් මේ විදියට පියවරෙන් පියවර බලනකොට සෑම ශික්ෂා පදයම එක ශික්ෂා පදයක් තුළ අන්තර්ගතයි සෑම ශික්ෂා පදයක්ම එක ශික්ෂා පදයක් තුළ අන්තර්ගතයි එහෙනම් අපේ ජීවිත කාලය තුළ ආයතන අයතුලින් අදින්නාදානේ රකිමු ආයතන අයතුලින්ම අපි මේ ශික්ෂා පදය ආරක්ෂා කරමු විරමණය කරමු එහෙනම් අද ඉඳලා අපි අපගේ ජීවිතයේ අදින්නාදානය අරියට රැකලා මේ ශික්ෂා පදයේ තුලින් මාර්ගඵල නිවන් අවබෝධ කරගනිමු. එහෙනම් අද තමයි අපි පළවෙනි වතාවට සික්ඛාපදයක් සමාදි වුණේ. අපේ ජීවිතයේ වටිනාම දවස එහෙනම් අදින්නාදානවල ඒ ආදීනව අපි දැක්කා. දැන් මේක නිස්සරණ වෙන්න ඕනේ. එහෙනම් නිස්සාරණ වෙන්න අපි මේ හැම කාරණාවක් තුළින්ම වෙන්නා වූ ඔරකම අත්හරින්න ඕනේ. එහෙනම් අද ඉඳලා සකන දිවනාසය සමසිතින් ඔරකම අත්හරිමු. වෙන්නා වූ ඔරකම් බලාපොරොත්තු තියනා ඔරකම් හැම දෙයක්ම අපි අත්හරිමු, නිරෝධ වෙමු. මේ ධර්ම දේශනාව කමඨාන භාවනාවක් වශයෙන් පැය 24 පුරාම පුරුදු කරමු ලබාපු මිනිසත් භවයේ මාර්ගඵල නිවන් අවබෝධය කරගන්නට මේ කමඨාන මේ ධර්ම දේශනාව ඒකාන්ත වශයෙන්ම හේතු වාසනාම කරගනිමු කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි